ආයුබෝ වේවා යහපතක්ම වේවා සියස රූප වාහිනිය සියසින් නරඹන ප්‍රේක්ෂක ඔබ සියලුම දෙනාට අදත් සුපුරුදු විලසට මෙලෙසට අරඹන්නට අපට අවසර මේ ගුරුවදන් සිසුමුවින් සුසර කෙරෙන සුගත පද විවරණ අද වැඩසටහන ආරම්භයට වැඩසටහන් පෙළ ගැස්මේ ආරම්භයේ සිටම සුපුරුදු විලසට මෙලෙසට වැඩම කරන්නට යෙදුනා නම කියන්නට අවසරයි අතිපූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වයන් වහන්සේ අපේ හැඳුරුවනේ ඉතාමත්ම ගෞරවයෙන් নমස්කාර පූරක ඔබ වහන්සේව මැදිරි පරිශ්‍රයට පිළිගන්නවා. උන්වහන්සේ සමගිනුයි අද දවසෙත් සුපුරුදු විලසට අප සූදානම් වන්නේ සදහම් සාකච්ඡාව එකතු කරන්නට. අපේ හැඳුරුවනේ පසුගිය කාලය පුරාවටම මහාචාර්ය රේරුකාණී චන්දවිමල නායක ස්වාමින්වයන් වහන්සේගේ පන්හිඳෙන් රචනා වුණු මේ වංචක ධර්ම පිළිබඳව කියවෙන ලියවුණු අපූරු ග්‍රන්ථයේ අපි හම්දුරුවනේ පසුගිය වැඩසටහන් පෙළ ගැස්මේම කතාබහට ලක් කළා මාණය කියන කාරණාව මුල් කොටගෙන ගුරු කොටගෙන. දැන් අවසන් අධීරයේ තවත් මාතෘකා කිහිපයකට අපි අවධානය යොමු කළොත් හම්දුරුනේ පරාර්ථකාමතා වේශයෙන් වංචක මාණය කියන තැනට අපිට අද එන්න සිද්ධ වෙනවා. පරාර්ථය නොයසේනම් තවත් පිරිසක් වෙනුවෙන් කරන කැපකිරීම මහා අගය කිරීමක් විදිහට බුදුදහම සලකනවා. එයයි බුද්ධ දේශනාව. අපේ හඳුන්නේ පරාර්ථකාමයම අවසානයේ මානෙයට වංචක ධර්මයක් විදිහට හසු වෙන්නේ කොහොමද කියන කාරණාව අපි විග්‍රහ කරගමු. තරවන් සරණයි හැම දිනාටම අද දවසෙත් අපේ සුපුරුදු පරිදි වංචක ධර්ම පිළිබඳව මේ සාකච්ඡාවේදී අපි පසුගිය වැඩසටහන් දෙකක පමණ මානය පිළිබඳව කතා කළේ එතකොට අද දවසෙත් එහි තව කොටසක් ගැනයි ශෙහන් මහත්තයා එතකොට අවධානය යොමු කළේ. මෙතනදී දැන් අපි හැම විටම මේ වංචක ධර්මවලදී කතා බහ කරන්නේ සාමාන්‍ය සමාජය තුළ කුසල ධර්ම හැටියට හඳුනාගත්තු කාරණාම තමයි අපිට මේ වංචක ධර්ම හැටියට ඒ ඒ ස්වરૂපයෙන් තමයි මතුවෙන්නේ. ඒ නිසා තමයි අපිට මේවා හඳුනා ගැනීමේ තියෙන දුෂ්කරතාවය මතුවෙන්නේ. එතකොට පරාර්ථකාමතාවය කියලා කියන්නේ ඊටාම උසස් මානසික ගුණාංගයක්. ඒ தത്വයට අපේ මනස ගෙනෙන්නට දීර්ඝ කාලයක් සසරේ පුහුණු කරන්න ඕන. මොකද හැම විටම පුද්ගලයෝ කුසල් දහම් කරන්නට පෙළඹෙන්නේ ආත්ම ලාභය මූලික කොටගෙන. එතකොට ආත්මලාභයෙන් ඔබට ගිහිල්ලා අනිත් කෙනෙකුට යහපතක් වෙන්නට ඕන අනුන්ගේ අර්ථය સિદ્ધ කරන්නට ඕන කියලා යම් කිසි කෙනෙකුට හිතන්න පුළුවන් නම් එතන මනුෂ්‍ය ධර්මයේ දියුණුණු ඊටාම පුළුල් සංකල්පයක් එතන පවතින. ඒ නිසා තමයි සමාජය තුළ හැම විටම පරාර්ථකාමීත්වය උදාර ගුණයක් හැටියට සමාජය හඳුන්වන්නේ. නමුත් දැන් මේ කියන ගති ලක්ෂණය කෙනෙක් තුළ ඇත්තටම ක්‍රියාත්මක වෙන්නත් පුළුවන්. ඒ වගේම ඒ ස්වરૂපයෙන් මේ කියන මානය මතුවෙන්න පුළුවන්. ඒක කොහොමද සිද්ධ වෙන්නේ කියන බව තමයි මහානායක හඳුරු මෙහිදී පැහැදිලි කරන්නේ. එතකොට උන්වහන්සේ ග්‍රන්ථයේ මේ විදිහට විස්තරයක් කරනවා යම් කිසිවකු විපතට පත්ව වෙසෙන කල ඔහුට පිහිටවන්නට කිසිවකු ඉදිරිපත් නොවන බව දක්නා තැනැත්තා කෙරෙහි සමහර විට පරාර්ථකාමතා වේශයෙන් මානෙ පහළ වේ. ඉන් වංචිත වූ තැනැත්තේ පොහසතුන්ය පරාර්ථකාමීන්ය රටට ජාතියට වැඩ කරන්නන්නේ කියා සිටින කිසිවෙකු පිහිට නොවන මොහුට මම පිහිට වෙමි ගර්වයෙන් විපතටපත් තැනැත්තාට උපකාරකිට ඉදිරිපත් වන්නේ. එතකොට දැන් අනුන්ට උපකාර කිරීම මේක පුද්ගලිකව සිද්ධ කළත් එහෙම නැත්නම් යම් කිසි සංවිධානයක් හැටියට සිද්ධ කළත් සාමූහිකව එකතු වෙලා කළත් ඒක ඊ타ත්ම වැදගත් කාරණයක්. දැන් එතකොට මෙහිදී කියන්නේ අර එබඳු අවශ්‍යතාවයක් මතුවලා තියෙනවා. හැබැයි කවුරුවත් ඒකට ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ ඉදිරිපත් නොවන අවස්ථාවලදී අපේ මනසේ අපටත් නොදැනුවත්ව මතුවෙන්නට පුළුවන්. එහෙමනම් කවුරුත් කරන්නේ නැති මේ වැඩේ මම කරනවා. එතකොට දැන් එතන තියෙන විශේෂත්වය තමයි අර අනුන්ට උපකාර කිරීමේ මූලික පරමාර්ථය කියන එක දෙවනි තැනට ගිහිල්ලා එතකොට මූලික වෙලා තියෙන්නේ කවුරුත් කරන්නේ නැති නිසායි දැන් මේකට මම මත ගහන්නේ. එතන තමයි අර වංචනික විදිහට අපේ මනසේ මානය මතුවෙනවා. ඉතින් ඒ බඳු තැන්වලදී අපිට නොදැනුවත්වම සමහරලාට ලොකු කැපකිරීමක් කරන්න පුළුවන්. හැබැයි ඉතින් අපිට බාහිරින් බැලුවාම පේනවා මානෙන් හරි අනුන්ට උදව් කරන එක හොඳයි නේද කියලා. ඒකෙන් බාහිර සමාජයට යම්කිසි ප්‍රතිලාභයක් අත් වෙනවා. ඒකේ කිසි තර්කයක් නැහැ. හැබැයි ඒ කරන ක්‍රියාව තුළ ඔහුගේ මනසේ අවශ්‍ය පිරිසිදු බව පවතින්නේ නැති නිසා ඔහුට ඒක ගුණයක් හැටියට වර්ධනය කරන්න පහසු නැහැ. දැන් අපිට යම්කිසි කුසලයක් කරනකොට ඒකෙන් ලෝකෙට සිද්ධ වෙන යහපත වගේම අපේ මනෝභාවය નિවරදි තැනක පිහිටියොත් තමයි ඒක ගුණයක් හැටියට පාරමිතාවක් හැටියට වර්ධනය කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව අපි මීට පෙරත් කතා කළානේ මේ කරන කුසල් දහම් වල පින්කම් වල පැති දෙකක් තියෙනවා කියලා භෞතික ක්‍රියාවක් තියෙනවා මානසික ක්‍රියාවලියක් තියෙනවා. දැන් මේ වගේ අවස්ථාවලදී භෞතික ක්‍රියාවලිය කොහොමද සිද්ධ වෙනවා? මාන්නෙන් කළත් එහෙම නැත්නම් කුසලය පිළිබඳව Tamanට ලැබෙන ප්‍රතිලාභය ගැන තෘෂ්ණාවෙන් කළා වුණත් එහෙම නැත්නම් දිට්ඨියෙන් කළත් අපි පහුගිය සතියේත් කතා කළා තණ්හා දිට්ඨි මාන කියන මේ ධර්ම වලින් අපේ සිත කිලිටි වුනහම එතන තවදුරටත් කෙලස් නසන්නට පුළුවන් ඉඩ කඩක් සැකසෙන්නේ නැහැ. පාරමිතාවක් වෙන්නේ නැහැ. නමුත් ඒ ඒ මනෝභාවයන් මූලික කරගෙන කරන දෙයින් උනත් සමාජ සුබ සාධනයක් වෙන්නට පුළුවන්. ඉතින් ඒ සමාජ සුබ සාධනයේ වගේම අපිට ඒක භවෙන් භවේ දියුණු කරන ගුණයක් හැටියට පවත්වා ගන්නට ඕන නම් අපිට එතන ඇති වෙන මානසික තත්ත්වය මොකක්ද කියලා පරිස්සමින් විමසා බලන්නට වෙනවා. ඉතින් ඒ නිසා මේ වගේ දුර්වල මනෝභාවයන් පවත්වගෙන අපි කටයුතු කරනකොට සමාජය තුළ යම්කිසි යහපත් යාන්ත්‍රණයක් අපට පෙනෙන්න ගන්නවා. හැබැයි ඒ තුළ සංවර්ධනය වුණු පුද්ගල පිරිසක් අපට හඳුනා ගන්නට බැරි වෙනවා. දැන් මම හිතන්නේ ලංකාවේ හැම අපට ගොඩාක් වෙලාවට පෙනෙන්නේ මේ අර්බුදය. ඒ කියන්නේ මිනිස්සු දන් දෙනවා, පින්කම් කරනවා, අනුන්ට උදව් කරනවා. එතකොට මම හිතන්නේ දැන් අපි මීට පෙරත් කතා කළා සුනාමි වැසණයෙන් විපතටපත් වෙච්ච පිරිස ඊළඟට විවිධ ගම් වතුර වලින් නියඟයන්ගෙන් එහෙම විපතටපත් වෙනකොට ලෝකයේ දියුණුයි කියන රටවල් වලවත් නැති තරම් බොහොම ඉක්මනට වේගවත්ව අපේම එකතු වෙලා අපේ පිරිස නැවත ගොඩගෙන යථා තත්ත්වයටපත් කරන්න ලංකාව සමර්ථයි. දැන් සුනාමි ව්‍යසනය සම්බන්ධව පසු විපරම් කරනකොට බොහෝ දෙනා කියලා තිබුණේ ඇමරිකාව වගේ රටක් ගත්තාම ඒ රටකටවත් ඉක්මනට දැන් ඉංග්‍රීසියෙන් කියනවනේ ඒක රිකවර් කරගන්නවා කියලා නේද? නැවත යථා තත්ත්වයටපත් කරගන්න. එතකොට එහෙම යථා තත්ත්වයටපත් කරගන්න ඒ වගේ බොහොම දියුණුයි කියන රටකවත් ක්‍රියාත්මක නොවන තරම් වේගවත්ව අපේ ලංකාවේ ක්‍රියාත්මක වෙලා තිබුණා ඒ ව්‍යසනයෙන් සියලු දෙනාම ගොඩගෙන නැවත යථා තත්ත්වයටපත් කරගන්න. සංවර්ධන වෙමින් පවතින රටක් වෙලා. සංවර්ධන වෙමින් පවතින රටක් වෙලා. එතකොට එහෙමනම් කොච්චර ලොකු පරාර්ථයක් අපේ මිනිස්සු අතින් සිද්ධ වෙනවද? එතකොට නමුත් අනික් අතට බැලුවෙන් පස්සේ කවුරු හරි දිනු වෙන්නට උත්සාහ කරනකොට ඒ මනුස්සයා පල්ලෙහාට දාන්න කොහොම හරි ඒකට කෙනෙහිලිකමක් කරන්න ඒ දිනුව වළක්වන්න ඊර්ෂ්‍යා සහගතව කටයුතු කරන්න ඊළඟට අනිත් කෙනාගේ තනතුරට අනිත් කෙනා ඉහළ යනවට ඒකට පෙස්සම් ගහන්න ඒ අතින් කවුද ඉදිරියෙන් ඉන්නේ කියලා බැලුවොත් ඒත් ගොඩක් වෙලාවට අපට එහෙම <laughs> හංවඩු ගන්නව නෙමෙයි හැබැයි ලංකාවේ එහෙම කරන අයත් අපිට වැඩිපුර හමු වෙනවා. ඉතින් මෙහෙම වෙන්නේ කොහොමද? අරතරම් පරාර්ථකාමීව අපේ අය ගොඩ ගන්න නැවත යථා තත්ත්වයටපත් කරන්න ක්‍රියාත්මක වෙන රටේ ඇයිද අර විදිහට ගැටලු මතුවෙන්නේ? ඉතින් ඒකට ප්‍රධාන හේතුව තමයි මෙන්න මේ විදිහට ඒ පරාර්ථකාමී හැඟීමක් මතුවනාට ඒක නිවැරදි මානුෂීය ආකල්පය තුලින් දේ මතුවෙන්නේ. ඇත්තටම මේ මං විතරක් නෙමෙයි අනිත් අයත් හොඳින් ඉන්නට ඕන මගේ ශක්ති ප්‍රමාණයෙන් අනිත් අය රැක ගන්නට ඕන අනුන්ට විපතක් වෙච්ච තැනදී මම උදව් කරන්න ඕන එතකොට ප්‍රබලයාගේ ධර්මතාවය තමයි දුර්වලයා ආරක්ෂා කිරීම කියන මේ මූලික ගුණයේ හැබෑවට පිළිලාද කටයුතු කරන්නේ එහෙම නැත්නම් අර තණ්හා මාන දිට්ටි වලින් වසඟ වෙලාද මෙන්න මේ කාරණය නැවත නැවත අපි ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්නට ඕනේ. ඉතින් ඒක මේ ගිහියන්ට කියන කතාවක් විතරක් නෙවෙයි පැවිදි අපිත් ඒ වගේම ගිහි බව තුනොත් දෙපිරිසම මේ පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන. මොකද ඒ ಗುಣධර්ම හෝ දුර්ගුණවලට ගිහි පැවිදි කියන ප්‍රශ්නයක් නැහැ. කෙස් කපලද ඉන්නේ නැද්ද? ඇඳුම සිවුරද, සරමද, කලිසමද ඒවා ಗುಣධර්ම වලට අදාළ නැහැ. අපි හිතන පතන විදිහ නිතර ප්‍රත්‍යවේක්ෂා කරලා නිවැරදි කරගත්තේ නැතිනම් ඕන මොහොතක වංචක ධර්ම වලට හසු වෙන්න පුළුවන්. ඒ නිසා බහුලවම සමාජයේ පරාර්ථකාමීත්වය, පුණ්‍යකාමීත්වය ප්‍රකට වෙන ඒබඳු සංස්කෘතියක් ඇති සමාජයක් මේ ලංකාව කියලා කියන්නේ. හැම විටම පින් කරන්න කැමති, ඒ වගේම අනුන්ට දෙන්න කැමති, උදව් කරන්න කැමති. ඉතින් ඒ නිසා ඒ අපේ සංස්කෘතියෙහි තියෙන, අපේ ජාතියේ තියෙන කැපිපෙනෙනම මේ වටිනා ගුණය ඇත්තටම ගුණයක් හැටියට පවත්වා ගන්න තමන් සමත් වෙනවද කියලා විමසා බැලීම තමන්ටත් අනුන්ටත් අනාගත පරපුරටත් තමන්ගේ විමුක්තියටත් හැම පැත්තටම ප්‍රයෝජනවත් වෙනවා. හම්දුනේ දැන් එවැනි තත්වයකදී මම ඔබ මෙහෙම ඔබ වහන්සේගේ මෙහෙම ප්‍රශ්න කරන්න කැමති. දැන් මෙවැනි දෙයක් දැන් ඔබ වහන්සේක අපි ළඟ තියෙන ගුණ ධර්මයක් මේක. නමුත් අපි ඒ සාධකයේ පිහිටලා නැහැ. එතකොට එවැනි අවස්ථාවකදී අපි හම්දුනේ ඒ සාධකයේ පිහිටා කටයුතු කරන්න අපි ප්‍රායෝගිකව පුහුණු වෙන්නේ කොහොමද ඔබ වහන්සේගේ යෝජනාව මොකක්ද? ඔව්. එතකොට දැන් අපි අපි ওই විදිහට ටිකක් සංසන්දනය කරලා බලන්න ඕන. ඇත්තටම මේ දැන් අපි හිතමු දැන් සමස්ත සමාජයක් ගැන කතා කරනකොට නම් අපිට ඉතින් ගොඩාක් දාර්ශනික මතවාද කියන්න පුළුවන්. <laughs> දැන් අර කතාවට කියනවනේ ප්‍රශ්නේ අනුන්ගේ වෙන තාක්කල් ඉතින් පිළිතුර බොහොම දාර්ශනික උත්තර එනවනේ. හැබැයි දැන් අපි මෙතනදී වංචක ධර්ම පිළිබඳව සැලකිලිමත් වෙන්න නැත්තේ අනුන් විනිශ්චය කරනවට වඩා තම තමන් පරීක්ෂා කරන්න. එතකොට මගේ මනසේ මේ ඇති වෙන මනෝභාවයට සාපේක්ෂව ඇත්තටම මට අනුන්ගේ යහපත පිළිබඳව සැලකිලිමත් වෙන්න පුළුවන්ද? ඒ පරාර්ථකාමී බව අනුන්ට හොදක් කරන්න ඕන, අනුන් දියුණු වෙන්න ඕන, අනුන්ට යහපත සැලසෙන්න ඕන, අන් අය දුකෙන් මිදෙන්නට ඕන කියන මේ ආකල්පය අවංකව මගේ තුල තියනවාද කියන එක අනෙක් අවස්ථාවලත් ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න ඕන. එහෙම බැලුවොත් තමයි මේ කරුණාව, මේ මෛත්‍රිය, මේ මුදිතාව එතකොට අපි අර පෙර දිනෙත් කතා කළා ශහන් මහත්තයා දැන් මේ මනෝභාවයන් හරියට තේරුම් ගන්න නම් අපි හැමතිස්සෙම මේ සංස්කාර ධර්මවල එහෙම නැත්නම් නාම රූප ධර්මවල තියෙන අනන්‍ය ලක්ෂණ හඳුනා ගන්න ඕන. අකුසලයේ තියෙන ගති ලක්ෂණ මොනවද? කුසලයේ තියෙන ගති ලක්ෂණ මොනවද? ඊට පස්සේ අකුසලයේ ගත්තාම එක් එක් අකුසල ධර්ම එක් එකාට. කුසල ධර්ම ගත්තාම එක් එක් කුසල ධර්ම එක් එක් ආකාරයි. එතකොට දැන් අපි නිතරම සමාජයේ කතා කරන කාරණා තමයි මෙත්තා කරුණා මුදිතා කියන මේ ගුණාංග. එතකොට මෙත්තාව කියන ඒ ඒ මනෝභාවයේ තියෙන ගති ලක්ෂණය මොකක්ද? අනිත් අය සුවපත් වේවා සුවපත් වේවා කියලා හිතන එකද? නෑ. ඒ හිතන එක වචන මාත්‍රයක් විතරයි. අනුන්ගේ සුවය වෙනුවෙන් කැප වෙන්නට පුළුවන් ගතිය. ඒක මගේ ළඟ කොච්චර දුරට තියෙනවද? ඊළඟට කරුණාව කියලා කියන්නේ අනිත් අයට දුකක් වෙන්න එපා කියලා හිතන එක හරි අනිත් අයගේ දුකේදී කම්පාවටපත් වෙනවා කියන එක නෙමෙයි. අනිත් කෙනාගේ දුක දැකලා ඒ දුකින් ඒ තනත්තා මුදවා ගන්න. ඒකෙන් රැක ගන්න මට මොනවද කරන්න පුළුවන්? ඒ පිළිබඳව කොච්චර කැපකිරීමක් කරන්න මම සූදානම්ද? ඊළඟට මුදිතාව කියලා කියන්නේ තමන්ගේ අයට දේවල් ලැබෙනකොට සතුටු වෙනවා කියන එක හෝ තමන්ට ලැබෙනකොට සතුටු වෙනවා කියන එක විතරක් නෙමෙයි ඒහා සමානව සතුටු වෙන්න පුළුවන් ද තමන්ට කිසි සම්බන්ධයක් නැති අනිත් අයට දේවල් ලැබෙනකොට. එහෙම නැත්නම් තමන්ට ඒතරම් හිතවත්කමක් නැති කෙනෙකුට හෝ දේවල් ලැබෙනකොට තමන්ට ඒ වගේ අවංකව සතුටු වෙන්න පුළුවන්. දැන් මේවා අපි නැවත නැවත පරීක්ෂා කරලා බලනවා. ඉතින් මේවා ඊටාම කලාතුරකින් තමයි අපේ සිත සතන් තුළ හරියට මතුවෙන අවස්ථා තියෙන්නේ. මම පෙර දිනකත් සමහර විට මේ කාරණය සිහිපත් කරන්නට ඇති එක් අවස්ථාවක ඔය ධර්ම දේශනාව සඳහා අපි ඩුබායි රාජ්‍යයට පිටත් වෙලා ගියා. එතකොට ඒ අවස්ථාවේ ඩුබායි වල ඉඳලා සහජා නගරයට අපිව වැඩමවගෙන ගියා ධර්ම දේශනාවක් සඳහා. එතකොට එහෙම යනකොට අපි කාර් එකක ගියේ. එතකොට ඒ මාව වැඩමවගෙන ගිය මහත්තයා එතෙන් මට අර අවට පරිසරය ගැන ටිකක් පැහැදිලි කිරීමක් කළා. හාමුදුරනේ අපි මේ දැන් සාජා නගරයට ඇතුල් වෙන්නේ. මේ සාජා නගරය මේ මුස්ලිම් ජාතිකයින්ගේ බොහොම සංස්කෘතික වටිනාකම් වලින් යුක්ත නගරයක් හැටියටයි හඳුනාගෙන තියෙන්නේ. එතකොට දැන් මැද පෙරදිග තියෙන අනිත් රටවල් වලට සාපේක්ෂව බැලුවෙන් පස්සේ සාජාවල හුඟක් අර මුස්ලිම් අයට ආවේනික වෙච්ච ගෘහ නිර්මාණ එතකොට අවශේෂ මේ පාලං ආදී ඉදිකිරීම. එතකොට විදුලි පහන් කණුවක් සකසලා තිබ්බා වුණත් එහි පවා අර ඒගොල්ලන්ට ආවේනික වුණු නිර්මාණශීලී ගති ලක්ෂණ. එතකොට දැන් මේවා අපට පෙන්නවා අර යන ගමන් ඒ දායක මහත්තයා විසින්. ඉතින් අපිත් ඒ යන ගමන්ම ඒ නගරයේ වටපිටාව බලනකොට මට පුදුමාකාර සතුටක් ඇති වුණා. ඒ කියන්නේ මේ જાතියක් හැටියට තමන්ගේ සංස්කෘතිය තමන්ගේ අනන්‍යතාවය ආරක්ෂා කරගෙන ඒක දීර්ඝ කාලයක් හොඳින් පවත්වාගෙන යන්නට පුළුවන් නම් යම් ජන කොට්ටාසයකට ඒක කොච්චර වටිනවද කියලා. එතකොට ඒකෙන් අදහස් කරන්නේ ඒ අයගෙන් අඩුපාඩු සිද්ධ වෙන්නේ නැහැ. ඒ අය ਸਰවතෝබද්ද පිරිසක් කියන කතාවක් නෙමෙයි. එතකොට මිනිස්සු වශයෙන් ගත්තහම මිනිස්සුන්ගේ විවිධ දුබලකම් තියෙන්නට පුළුවන්. එතකොට ආගම් හැටියට ගත්තන් පස්සේ ආගම්වල විවිධ අඩු වැඩිකම් තියෙන්නට පුළුවන්. හැබැයි ඒ වෙලාවේ අපට සතුටක් ඇති වුණේ අර જાතියක් හැටියට එකට එකමුතුව තමන්ගේ සංස්කෘතිය දිගු කලක් හොඳින් පවත්වාගෙන යන්න පුළුවන් නම් ඒකට ගරු කරන ඒක අගය කරන එතකොට ඒ වෙනුවෙන් කැප වෙන පිරිසක් වෙන එක කොච්චර වටිනවද කියලා. ඉතින් මට හිතුණා ඒ අවස්ථාවේ මගේ මනසේ අර මුදිතා ගුණය කියන එක යම් ප්‍රමාණයකට ඒ කාරණයක් එක්කලා මතු උනා නේද කියන එක. ඉතින් ඒ නිසා මම හුඟක් අවස්ථාවල ඒ අවස්ථාව සිහි කරන්න උත්සාහ කරනවා. දැන් මුස්ලිම් ජනතාව කියන එක ආගමික වශයෙන් උත් ජාතික වශයෙන් උත් ගත්තන් පස්සේ අපිට මොනම සමීප සම්බන්ධයක් අඩුයිනේ. එතකොට ඒ සමීප සම්බන්ධයක් අඩු වුණාට එහෙම කිසිම අපේ කියලා මගේ කියලා ලං කරගන්න පුළුවන් කමක් නැතත් ඒ ජනතාවක් හැටියට එතකොට කණ්ඩායමක් හැටියට ගත්තහම ඒ අය සමගි සම්පන්නව තමන්ගේ සංස්කෘතිය තමන්ගේ ඒ අනන්‍යතාවයත් එක්කලා එහෙම සමගි සම්පන්නව එකමුතු වෙලා ඉන්න එක කොච්චර වටිනවද ඒ කියන්නේ අපේ සමාජලාවට දකින්න නැති දෙයක් තව ජාතියක එහෙම දකිනකොට ඔක්වාන්සේ සතුටුනා කියන කාරණාවයි කියන උත්සාහ කරන්නේ. ඔව් ඒ කියන්නේ එතනදී ඇත්තටම මට ඊර්ෂ්‍යාවක් ඇති වුණේ නැහැ. වෙන කෙනෙකුට නැසික අපරාධ මේක අපිට තිබුණේ නැහැ නේ කියලා පස්සට කියන. ඊළඟට එතකොට මේ මේගොල්ලෝ මෙහෙම බලවත් වෙනව නේද? මෙහෙම ශක්තිමත් වෙනව නේද කියලා ඒකට එරෙහි එදිරිවාදී අදහසක් ආවෙත් නැහැ. එතකොට ඒගොල්ලෝ එහෙම හොඳින් හිටියයි කියලා අපට එකෙන් 아무තු ප්‍රතිලාභයක් ඇත්තෙත් නැහැ. ඒ මොකක්වත් නැහැ මොනම සම්බන්ධයක්වත් නැහැ. ඒ වගේම ඒ සාජා නගරයට මම ගිය පළවෙනි වතාවේ දැන් ඩුබායි රාජ්‍යයට බොහෝ අවස්ථාවල ධර්ම දේශනා සඳහා ගිහිල්ලා තියෙනවා. ඒ ඒ ගිය අවස්ථාවල සාජා නගරයට ගිය මුල්ම අවස්ථාවේ තමයි ඔය සිද්ධිය සිද්ධ වුණේ. එතකොට ඊට ඉස්සෙල්ලා මම ඒ නගරයට ගිහිල්ලත් නැහැ. ඒකේ ඉන්න ජනතාව ගැන දන්නෙත් නැහැ. එතකොට පොදුවේ අපිට තියෙන්නේ මුස්ලිම් ජනතාව ජීවත් වෙන රාජ්‍යයක් හැටියට විතරයි. නමුත් ඒ වෙලාවේ ඉතින් ඒක ඒක ඇත්තටම මම නිකන් මේ හිතලා මතලා බලහත්කාරයෙන් ඇති කරගත්තු හැඟීමක් නෙමෙයි. ඉතින් මට මට මගේ මනස ගැනම ලොකු සතුටක් ඇති වුණා. මේ මගේ මනසේ අවස්ථාවේ ඇත්තටම අවංක සතුටක් ඇති වුණා නේද? ඒ යම්කිසි ජන කොට්ටාශයක් හැටියට ඒගොල්ලෝ හොඳින් එකමුතුව තමන්ගේ සංස්කෘතිය සංස්කෘතික වටිනාකම් අඛණ්ඩව පැවැත්වීම පිළිබඳව ඉතින් අන්න ඒ වගේ අපි විටින් විට පරීක්ෂා කරලා බලන්නට ඕන කලාතුරකින් සමහර වෙලාවට ඒ හැබෑ ගති ලක්ෂණ අපි නොසිතන අවස්ථාවල අපේ ඇතුළතින් මතුවෙන්න පුළුවන්. මෙත්තාව කියන එකත් එහෙම මතුවෙන්න පුළුවන්. එතකොට මේ වගේ අපිට මෙත්තාව සම්බන්ධව සමහර වෙලාවට කලාතුරකින් අපේ මනසේ ඇතිවෙන හැබෑ හැඟීම් තියෙන්නට පුළුවන්. ඒ කියන්නේ අනුන්ගේ යහපත වෙනුවෙන් අවංකවම අපේ සිතේ කැමැත්තක් උනන්දුවක් කැපකිරීමක් ඇති වෙන අවස්ථා. ඊළඟට කරුණාව සම්බන්ධව අනිත් කෙනාගේ දුක දැකලා කම්පණයටපත් වෙන්නට නෙමෙයි හැබෑවටම අනිත් කෙනා ඉන්න ඒ පීඩාකාරී තත්ත්වෙන් එතනත්ත මුදව ගන්නට මට මොකද්ද කරන්න පුළුවන් කියලා ඉදිරිපත් වෙන ඒ මානසික තත්ත්වය. ඉතින් අන්න ඒ බඳු මනෝභාවයන් තමයි ඇත්තටම පරාර්ථ පරාර්ථ චර්යාව සඳහා පදනම විය යුත්තේ. මෙත්තාව, කරුණාව, මුදිතාව මේ ගුණාංග. ඒ වගේම මනුෂ්‍ය මූලික මනුෂ්‍ය ධර්මය මූලික මනුෂ්‍ය ධර්මය කියලා කියන්නේ මං විතරක් නෙමෙයි අනිත් අයත් හොඳින් ඉන්නට ඕන මගේ ශක්ති ප්‍රමාණයෙන් ඒ අයගේ යහපත වෙනුවෙන් කැප වෙන්නට ඕන. එතකොට යම්කිසි හැකියාවක් බලයක් තියෙන කෙනාගේ වගකීම වෙන්නේ දුර්වල පුද්ගලයා රැක ගැනීමයි කියන මේ ආකල්පය. එතකොට මෙන්න මේ බඳු මානසික තත්වයකින් තමයි අපි පරාර්ථය සඳහා ක්‍රියාත්මක විය යුත්තේ. නමුත් ඒ වෙනුවට අර විදිහට අනිත් අය ඉදිරිපත් වෙන්නේ නැති නිසා මේක මම ඉදිරිපත් වෙන්න ඕනේ. එතකොට අනිත් කාටවත් කරන්න බැරි වැඩක් දැන් මේ මං කරන්නේ. එතකොට එතන මමත්වය. එහෙම නැත්නම් සැසඳීම, මාන්නය, සක්කාය දිට්ඨිය. ඒ දුර්වලකම් තමයි එතනදී මතුවේ. එහෙම නැත්නම් කොහොම හරි මේ අවස්ථාව ලැබිච්ච එක ලොකු දෙයක්. මේ අවස්ථාව මේ කලාතුරකින් ලැබෙන අවස්ථාවක් මට හොඳ පිංකමක් කරගන්න මට මේකෙන් අනාගතේ මෙහෙම ප්‍රතිඵල ලැබෙනවා කියලා හිතනකොට අර කරුණාවක් නැහැ මෙත්තාවක් නැහැ මුදිතාවක් නැහැ මනුස්ස මානුෂීය ආකල්පයක් නැහැ එතන තියෙන Tamanට ලැබෙන ප්‍රතිලාභයට පොඩි ගනුදෙනුවක් කිරීමේ ආකල්පයක් පමණයි. ඉතින් ඒ නිසා නැවත නැවත අපි පරීක්ෂා කරලා බලන්නට ඕන හැබෑවට මේ පරාර්ථකාමී අදහස තුල තියෙන්නේ ඔය කියන ලද කරුණාව, මෛත්‍රිය, මුදිතාව, ඒ වගේම මානුෂීය ආකල්පද එහෙම නැත්නම් අර තණ්හා මාන දිට්ටි කියන මේවයින් එකක් එකක්ද මෙතන තියෙන්නේ කියලා පරිස්සමින් විමසා බලන්නට අවශ්‍යයි. සුපින්නතුනි අපි කතා බහට ලක් කරමින් සිටියේ පරාර්ථකාමතා වේශයෙන් වංචක මානිය කියන කාරණාව. ඉතින් අපේ හඳුරන් වහන්සේ මේ පිළිබඳ හඳුන්වා දීම සහ එවැනි දෙයක් අපේ ජීවිතය තුළ ක්‍රියාත්මක වෙනවා නම් පරාර්ථකාමතා වේශයෙන් මානයට අපහසු වෙනවා නම් මින් ගැලවෙන්නට අත්මිදෙන්නට මගත් උන්වහන්සේ අපට පැහැදිලි කළා. ඉතින් තව දුරටත් මෙවැනි කරුණු කතාකවලට ලක් කරන්නට, කතා බහට ගෙනෙන්නට, සංවාදයට ලක් කරන්නට, සාකච්ඡා කරන්නට සූදානමින් අපිට අවසර දෙන්න ප්‍රධාන පාලක මැදිරියට යන්න. විරාමයෙන් අනතුරුව යලිත් සම්බන්ධතාවය ලබා ගන්නවා මේ ගුරුවදන් සිසුඹවින් සුසර කෙරෙන සුගත පද විවරණ වැඩසටහන. සදහම් සාකච්ඡාවට අප කෙරෙහි අනුකම්පාවෙන් වැඩම කොට සිටින්නේ අතිපූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සි ස්වාමින්වහන්සේ වහන්සේ. අපේ හඳුරන්නේ දහම් සංවාදයට නැවතත් අපි එකතු වුණොත් ඥාන වේශයෙන් වංචක මහණේ කියන කාරණාව තමයි අපිට ඊළඟට සාකච්ඡා කරන්න තියෙන්නේ. දැන් හඳුරන්නේ මෙතනදී වංචක ධර්ම කියන කාරණාව අපි නිරන්තරයෙන් කතා බහට ලක් වෙනවා. අලුත් වචනයක් අපිට මෙතනදී එකතු වෙනවා ඥානය කියන කාරණාව. හඳුරන්නේ ධර්මානුකූලව කොහොමද අපි මේ ඥානය කියන කාරණාව පැහැදිලි කරගන්නේ? සහන් මහත්තයා ඥානයයි කියලා කියන්නේ දැන් අපේ මනසේ තියෙනවා එක්තරා ගුණයක් එහෙම නැත්නම් එක්තරා චෛතසිකයක් ප්‍රඥාව කියලා. ප්‍රඥාව කියන්නේ මනසේ පහළ වෙන කුසල කුසල චෛතසිකය. එතකොට මේ කුසල චෛතසිකයේ ස්වභාවය හරියටම මේ ආලෝකයෙන් කෙරෙන කාර්යය තමයි කරන්නේ. ආලෝකයෙන් මොකද්ද කරන්නේ? හැමදේම දකින්න සලස්වන එක. එතකොට අන්න වගේ අපේ මනසේ ප්‍රඥාව අවදි වුණාම හැමදේම පැහැදිලිව දකින්න සලස්සනවා. එතකොට ප්‍රඥාවේ කාර්යභාරය තමයි දකින්න සලස්සන එක. ඒ ප්‍රඥාවෙන් දැක ගන්නා ස්වરૂපය තමයි ඥාන කියලා හඳුන්වන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ මහා ප්‍රඥාවෙන් උන්වහන්සේ දැකගත්තු කාරණා විවිධයි. ඒ කාරණා විවිධ නිසා උන්වහන්සේගේ ඥානයන් විවිධයි. එතකොට ප්‍රඥාව උන්වහන්සේගේ ਸਰවඥතා ඥානයේ හැටියට හෝ එහෙම නැත්නම් අනාවරණ ඥානයේ හැටියට හෝ අපි හඳුනා ගන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව එකක් හැටියට අපිට හඳුනා ගන්නට පුළුවන්. හැබැයි එකම ප්‍රඥාවෙන් උන්වහන්සේ වටහා ගන්නා ස්වરૂප අනුව, වටහා ගන්නා කාරණය අනුව දැන් එක්තැනක සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේගේ තෙසැත්තේ ඥානයක් පිළිබඳව. ඊළඟට උන්වහන්සේගේ විසරද ඥාන පිළිබඳව ඊළඟට උන්වහන්සේගේ අසාධාරණ ඥාන පිළිබඳව අසාධාරණ ඥාන කියලා කියන්නේ ශ්‍රාවකීන්ට සාධාරණ නැහැ අසාධාරණ කියන වචනේ අද පාවිච්චි වෙන අර්ථය පොදු ජනයා අතර පාවිච්චි වෙන නිකන් නොගැලපෙන දෙයක් වගේනේ අසාධාරණ අසාධාරණයි කියන්නේ පොදු නැහැ කියන එකයි. ඒතර බුදුරජාණන් වහන්සේගේ ඇතන් ඥාන තියෙනවා ශ්‍රාවකයන්ටත් පොදුයි. සමහර ඥාන තියෙනවා ශ්‍රාවකයන්ට අනන්‍ය නැහැ. මේ කියන්නේ ශ්‍රාවකයන්ට පොදු නැහැ. ඒක බුදුරජාණන් වහන්සේට පමණක් ආවේනිකයි. කියන්නේ ਸਰවඥතා ඥානය, අනාවරණ ඥානය, යමක මහා පාටිහාරීය ඥානය, ඊළඟට මේ ඉන්ද්‍රිය පරෝපරියත්තතා ඥානය මේ වගේ ඥාන බුදුරජාණන් වහන්සේට ආවේනිකයි. ඒවා ශ්‍රාවකයන්ට සාධාරණ නැහැ. ඒ නිසා තමයි අසාධාරණ ඥාන හැටියට හඳුන්වන්නේ. එතකොට මේ විදිහට ඥාන කියලා හඳුන්වන්නේ ප්‍රඥාවෙන් අපි යමක් දැක ගන්නා ස්වરૂපය. එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රඥාවෙන් සියල්ල දකිනවා කියන ස්වરૂපයෙන් උන්වහන්සේගේ ඥානය ගන්නකොට ඒ ඥානය හඳුන්වනවා ਸਰවඥතා ඥානය. එතකොට බුදුරජාණන් වහන්සේගේ මේ ප්‍රඥාවෙන් කිසිවක් ආවරණය කරන්නට සමත් නැහැ. සෑම දෙයක්ම විවෘත වෙලා උන්වහන්සේ අවධානය යොමු කරන්නේ යමකටද ඒ අවධානය යොමු කරන කාරණේ උන්වහන්සේට පැහැදිලිව විවෘතව පෙනෙන්න ගන්න. ඒ ගුණය මත ඒ ඥානය හඳුන්වනවා අනාවරණ ඥානයයි එතකොට බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව එකවර ශරීරයෙන් ජලය සහ ගින්න පිට කරන ඒ ක්‍රියාවලියට යොමු කරනකොට ඒ ප්‍රඥාව ඒ ඒ කාර්ය සම්බන්ධව යෙදෙනකොට ඒක යමක මහා පාඨහාරිය ඥානයේ හැටියට හඳුන්වනවා. ඊළඟට පුද්ගල චිත්ත පුද්ගල సంతානේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම කොතෙක් වැඩිලා තියනවද අඩුද කියලා ඒ පිළිබඳව විමසනකොට ඒ ඇති වෙන දැක්ම ඒ ඇති වෙන වටහා ගැනීම ඉන්ද්‍රිය පරෝපරියත්තතා ඥානය කියලා හඳුන්වනවා. මෙන්න මේ විදිහට ඒ ප්‍රඥා ආලෝකයේ යමක් යමක් වෙත යම් යම් ආකාරයකින් මෙහෙවනවද ඒ ඒ කාරණය දැක ගන්නා ස්වરૂපය තමයි ඥානය කියලා හඳුන්වන්නේ. එතකොට ප්‍රඥාවෙන් කරුණු નિවරදිව දැක ගැනීම තමයි ඥාන කියලා හඳුන්වන්නේ. එතකොට අපි හඳුන්නේ දැන් අපි මේ සාකච්ඡාවේ ඊළඟ කොටසට આવොත් ඥාන වේශයෙන් වංචක මහණිය කියන කාරණාව. දැන් අන්නේ කාරණාව අපි විග්‍රහ කරගත්තොත් මේ ඥාන වේශයෙන් වංචක මහණය අපි තුල මතුවෙන්නේ කොහොමද? දහමේ සහ මේ පොතේ ගැන විස්තර කරන්නේ කොහොමද? ඔව් ඒකෙදි දැන් අපට දැන් අපි හැම තිස්සෙම කතා කරනවානේ මෙහිදී වංචක ධර්ම කියලා කියන්නේ අනුන් රැවටීමක් නෙමෙයි තමන්ගේ මනසේම අර කුසල මූලිකව මතුවෙන කාරණය වගේ මේ අකුසල මූලික කාරණේ මතුවලා එනවා. උතර දැන් අපි පැහැදිලි කළේ ඥානය කියලා කියන්නේ ඊටාම ගැඹුරු උසස් මානසික ගුණයක්. දැන් ඒ ගුණයෙහි ස්වરૂපය අරගෙන මානය මතුවෙන්නට පුළුවන්. එතකොට ඒ සම්බන්ධව මහානායක හඳුරෝ සිහිපත් කරනවා සෙය්‍ය සදෘශ හීන වශයෙන් තෙවදෑරුම් වූ මේ මානය බොහෝ සෙයින් පහළවනුයේ ඥානයේ ආකාරයෙන් සෙය්‍යමානයාගේ වශයෙන් තමා උසස් කොටගත්තා වූ තැනැත්තාට වැටහෙනුයේ එය හිස් හැඟීමක් මානයක් වශයෙන් නොව සත්‍ය වශයෙන් ඇත්තා වූ තමාගේ උසස් බව පිළිබඳ තමාට ඇති වූ දැනීමක් ලෙසටයි. යමක ඇතිසැටියට දැනීම ඥානය බැවින් තමා කෙරෙහි ඇති වූයේ තමා උසස් යන හැඟීම මානයයි ඔහුට කෙලසකින්වත් නොයටහෙන්නේ. හෙතෙම තමා කෙරෙහි මානයක් ඇති බව නොපිලිගන්නේ රැවටුණා වූ ඔහුට තව දුරටත් ඒ ගැන කල්පනා කරතොත් නොඑක් ආකාරයෙන් නොඑක් හේතු උදාහරණ සහිතව තමාගේ උසස් බවම පෙනෙන්නේ එයින් හේ වඩාත් රැවටෙන්නේ එතකොට දැන් අනුවන පුද්ගලයාට යම් යම් ආකාරයකින් දේවල් වටහා දෙන්නට අනුක්‍රමයෙන් යම් උත්සාහයක් ගන්න පුළුවන් නුවණ මද පුද්ගලයාට නුවණ අවදි කරන්න. හැබැයි මිත්‍යා දෘෂ්ටිය ඇති තැනැත්තාට සහ මානෙන් මත් වූ තැනැත්තාට දේවල් වටහා දෙනවා කියන එක එච්චර පහසු වැඩක් නෙමෙයි. මොකද දැන් යමක් වැටහෙන්නේ නැහැ කියන එක එකක් වැරදිවට වටහා ගන්නවා කියන එක තව එකක්. එතකොට අනුවණකම එහෙම නැත්නම් මුලාව, මෝහය ඒ විදිහට අපි හඳුන්වනවා අවිද්‍යාව. එහෙම නැත්නම් දේවල් හරියට වැටහෙන්නේ නැති බව. හැබැයි මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ වැරදි විදිහට වටහා ගන්නා බව. එතන යම් දෘෂ්ටියක් තියෙනවා. හැබැයි ඒ දෘෂ්ටිය වැරදි දෘෂ්ටියක්. දැන් අවිද්‍යාව තුලින් කරන්නේ, මෝහය තුලින් කරන්නේ පැහැදිලිව වැටහෙන්නේ නැති ගතිය. පැහැදිලිව වැටහෙන්නේ නැති ගතිය එකක්, වැරදි විදිහට වටහා ගන්නා ගතිය තවත් එකක්. එතකොට අන්නේ මිත්‍යා දෘෂ්ටියෙන් කරන විදිහේ පටලැවිල්ලක් තමයි මේ මානෙන් ඇති කරන්නේ ඥාන වේශයෙන් මතුනහම. දැන් ප්‍රඥාවෙන් දේවල් හඳුනා ගන්නවා මානය ඉදිරිපත් වෙලා ඒකට ක්‍රියාත්මක වෙනවා. එතකොට Tamanට ප්‍රඥාව වගේ දැනෙන්න ගන්නවා Tamanගේ මාන්නය. එතකොට මාන්නෙන් මොකද්ද කරන්නේ? දැන් මේ සෙය්‍යමානය ගැනයි නායක හඳුරු මෙතනදී මූලික වශයෙන් පැහැදිලි කරන්නේ. එතකොට සෙය්‍යමානය ඇති වෙච්ච තැනත්තාගේ ස්වභාවය තමයි තමන් සහ අනුන් සංසන්දනය කරලා ඒතනත්තාට වඩා තමන් ඉහළින් ඉන්නවා කියලා හිතන ගතිය. දැන් ඒකට ඒක ඔහුට මානයක් හැටියට කොහොමවත් හඳුනා ගන්නට පහසු නැති වෙනවා. ඒක ඔහුට දැනෙන්නේ දැන් මේ මගේ ප්‍රඥාවෙන් තමයි මට මේක වැටහෙන්නේ. එතකොට අර මිත්‍යා දෘෂ්ටිකයාට වෙච්ච දේම මේ මානය ඇති පුද්ගලයාට සිද්ධ වෙනවා අර ඥාන වේශයෙන් මතු වෙනකොට. ඊට පස්සේ අපි හිතමු එතනත්තා විවිධ පැතිවලින් මේ ගැන සිතනවා, කල්පනා කරනවා. ඒ කල්පනා කරන කල්පනා කරන හැම පැත්තෙම ඔහුට තමන්ගේ වටිනාකම පේනවා මිසක් අනිත් කෙනාගේ වටිනාකමක් පේන්නේ නැහැ. ඉතින් මේක හරියට අර රේරුකාණේ මහානායක හඳුරු සිහිපත් කරනවා යම්කිසි දෘෂ්ටියක් ගත්තාම ඒක හරියට වර්ණ කණ්ණාඩියක් පැලඳගත්තා වගේ. එතකොට අනිත් අයට පෙනෙන හැම දෙයක්ම Tamanටත් ඒ කණ්ණාඩියෙන් පෙනෙනවා. හැබැයි ඒ සියල්ලටම අර වර්ණයත් මුසු වෙලා තමයි පෙනෙන්නේ. ඒ වගේ දැන් මොහු මේ හිතන අනිත් අය හිතනවා වගේ දකිනවා වගේ හැම දෙයක්ම ඔහුත් හිතනවා දකිනවා. හැබැයි ඒකට අර Tamanගේ මාන පරවශ ගතිය ආරුඩ වුණාන් පස්සේ ඔහුට කොහොමවත් ඒක වැරද්දක් කියලා පේන්නේ නැහැ. දැන් පාට කණ්ණාඩිය දාගෙන ඉන්න තනත්තාට බාහිර දේ බලනකොට ඒ කණ්ණාඩියෙන් එකතු වෙලා තියෙන වර්ණය ඒක වැරද්දක් හැටියට ඒක ප්‍රශ්නයක් හැටියට තේරෙන්නේ ඒක ලෝකේ තියෙන දෙයක් හැටියට තමයි අපට පේන්නේ. සුදු ඇඳගෙන ඉන්න කෙනෙක් දිහා අපි නිල් පාට කණ්ණාඩියක් දාගෙන බැලුවොත් ඔහු නිල් පාට ඇඳගෙන ඉන්නවා කියන එක තමයි පේන්නේ. ඒක මේ මගේ පෙනීමේ ප්‍රශ්නයක් කියලා ඔහුට කොහොමවත් දැනෙන්නේ නැහැ. ඉතින් කණ්ණාඩිය ඉවත් කළොත් තමයි ඔහුට පේන්නේ මෙතන පටලැවිල්ලක් තියෙනවා කියලා. ඉතින් ඒ තුල ඉඳගෙන බලන තාක්කල් ඔහුට ඒකේ වෙනස හඳුනන්න බෑ. අන්න වගේ තමයි මානෙන් අපි යමක් දිහා බලනකොට සෙය්‍යමානේ නම් Tamanට ඇති උනේ Tamanගේ වටිනාකම Tamanගේ උසස්කම Tamanගේ ශ්‍රේෂ්ඨත්වය පෙරෙනවා මිස මොනම විදිහකින්වත් අනිත් කෙනා පිළිබඳව ඇගීමක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මොන පැත්තෙන් පරීක්ෂා කරන්න හැදුවත් ඔහුට ඒකෙන් නිදහස් වෙන්න පහසු නැහැ. ඒ විදිහේ පටලැවිල්ලක් ඇති වෙනවා. අපේ හැමෝටම දැන් ඔබ වහන්සේ සඳහන් කරන්නේ එතකොට මේ යම්කිසි වරදක් කණ්ණාඩි දෙකක් දාලා බලනකොට සමාජයේ වෙන වැරද්ද අපිට පේනවා. හැබැයි දාගෙන ඉන්න කණ්ණාඩියේ පාටින් තමයි ඒ වැරද්ද පේන්නේ. අපි දකින පාට ගැන වැරදීමක් අපිට නැහැ. අපිට නැහැ. එතකොට දැන් අනිත් කෙනා වැරද්දක් කළා ඒ ඔක්කොම ටික හරි. ඒ දැක්ක දේ වැරදි කියන්න බෑ. හැබැයි ඒ පිළිබඳව අපිට ඇති වෙලා තියෙන සංඥා සටහන් හුඟක් වෙනස්. එතකොට ඒ වගේ දෙයක් තමයි අපිට අතනදි සිද්ධ වෙන්නේ. ඒ අපි ඉන්න මානසික తත්වය අරවට ආරෝපණය වෙනවා. ඉතින් දැන් මේක ඇත්තට මානය සම්බන්ධව විතරක් නෙමෙයි අනිත් හැම දෙයක් සම්බන්ධව මේක සාධාරණයි. දැන් අපි රාගයෙන් ලෝකය දිහා බලනකොට ඇලීමෙන් ඒ කියන්නේ තෘෂ්ණා මූලිකව බලනකොට අපිට ඇලොම් නොකල යුතු කාරණාත් ඇලෙන්නට සුදුසු දේවල් හැටියට තමයි පේන්නේ. ඒක මේ මගේ මනසේ ප්‍රශ්නයක් හැටියට නෙමෙයි මට පේන්නේ. අර අර ද්‍රව්‍යයේ වටිනාකමක් හැටියට, ඒ පුද්ගලයාගේ වටිනාකමක් හැටියට. දැන් අපි හිතමුකෝ පුරුෂයෙකුට කාන්තාවක් පිළිබඳව රාගයක් ඇති වුණා කියලා. එතකොට ඒ ඒ පුරුෂයාට දැනෙන්නෙම දැන් මේ අර කාන්තාවගේ තියෙන වටිනාකම් හැටියට තමයි ඒව තවන්ට පේන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංකප්ප රාගෝ පුරිසස්ස කාම. ඒ ඒ කාමයේ හැටියට ඔහුට දැනෙන්නේ ඔහුගේ සංකල්පයයි. එතකොට එහෙම නැතුව අර ස්ත්‍රියගේ තියෙන විශේෂත්වයක්වත් වටිනාකමක්වත් නැහැ. නමුත් ඔහුට මේක මේ මගේ සංකල්පයේ ප්‍රශ්නයක් කියන්නේ කොහොමවත් දැනෙන්නේ නැහැ. ඒතනතර දැනෙන්නෙම මේක මේ කාන්තාවගේ තියෙන වටිනාකමක් හැටියට. ඉතින් අන්න ඒ වගේ දැන් අපි द्वේෂයෙන් යමක් දිහා බලනකොට ඒතනත්තාට එතකොට දැන් මේ මම හිතන විදිහේ තියෙන දෝෂයයි මෙතන තියෙන්නේ කියන එක කොහොමවත් දැනෙන්නේ ඒතනත්තාට එතනින් එහාට පෙනෙන්නෙම අනිත් කෙනා මේ වැරද්දක් කළා කියන එක. ඉතින් අන්න ඒ විදිහට හැමතිස්සෙම අපට ඇතිවෙන මේ මනෝභාවයත් එක්කලා අර බාහිර ලෝකයට අපි දේවල් ආරූඪ කරනවා මිසක් ඒක අපේ මානසික ගැටලුවක් කියන එක අපට කොහොමවත් දැනෙන්නේ නැහැ. ඒක තමයි මෙතනදිත් නායක හඳුරු පැහැදිලි කරන්නේ. එතකොට ඒතනත්තාට රැවටුණා වූ ඔහුට තවදුරටත් ඒ ගැන කල්පනා කරතොත් නොඑක් ආකාරයෙන් නොඑක් හේතු උදාහරණ සහිතව තමාගේ උසස් බවම පෙනෙන්නේ. එයින් හේ වඩාත් රැවටෙන්නේ. රැවටුණා වූ හෙතම කිසිවෙකුට ගරු කරන්නට නැමෙන්නට නොකමැති වන්නේය. තමාට වඩා දනුමැති අනෙකකු ඇති බව නොපිලිගන්නා හේ කිසිවෙකුගේ කීමක් අවවාදයක් අනුශාසනාවක් නොපිලිගන්නේ. එපමණකුත් නොව තමාගේ ඇඳුම් පැළඳුම් කැම්පීම් සිරිත් විරිත් යනාදී අන් සැමටම වඩා උසස් කොට සිතන්නේ. ඒවායේ නොමනාතන් වෙනස් කරන්නටවත් ස්වල්පයක්වත් අනුන් අනුකරණය කරන්නටවත් නොකමැති වන්නේ. එයින් ඔහුට එයින් ඔහු දියුණුවට නොපැමිණෙන සෑම කල්හිම එකම தത്വෙම සිටින කෙනෙක් හෝ වඩාත් පිරිහෙන කෙනෙක් හෝ වන්නේ. සද්දෘශමානයට රැවටුන තැනැත්තාද තමා අන්යන් හා සමතන්හි තබා සිතමින් සේයමානා සේයමානකාරයාසේම පිළිපදින්නේ. එතකොට නායක හඳුර මෙතනදී පැහැදිලි කරන්නේ ඒකේ තියෙන දෝෂය තමයි ඒ තනත්තා ගත්ත දෘෂ්ටියේම එහෙමම ඉන්නවා. එතකොට Taman කන බොන විදිහ, අඳින පළඳින විදිහ, ඒ කිසි දෙයක වෙනසක් කරන්නට ඔහු සූදානම් වෙන්නේ. ඒ ඒ හැම දෙයක්ම සමාජය විසින් ඒවා අඩුපාඩු සහිතයි, වැරදි කියලා දැක්කට ඔහුට පෙනෙන්නේ ඒක තමයි කරන්න සුදුසුම ක්‍රමය. එතකොට ඔහු ඒවා වෙනස් කරන්න ලෑස්ති නැහැ. එතකොට දැන් සමාජයේ සමහරලාට කියන්නේ අර නිකන් හන මිටි කරපින්නගෙන ඉන්නවා කියලා. අන්න ඒ වගේ ඒතනත්තා සමහරේ ගත්ත දෘෂ්ටිය කොහොමවත්ම වෙනස් කරන්න ලෑස්ති නැහැ. ඔහුට පෙනෙන්නෙම ඒක තමයි කරන්න සුදුසුම දේ හැටියට. ඒක තමයි ඒ මනෝභාවයන්ගෙන් අපි අන්ධ වුණාම ඇති වෙන తත්වය. පාට කණ්ණාඩි දාගෙන ඉන්නවා නම් පේන්නේ එක එක පාටට. හැබැයි පේන්නේ එකම වැරැද්ද. නමුත් පේන පාට පොදු පාටක් වෙන්නේ නැහැ. ඒ නිසා පාට කණ්ණාඩි දාගෙන ඉන්න අයට දැන් පාට කණ්ණාඩි වලින් අත් මිදෙන්න කාලය ඇවිල්ලා. ඉතින් Taman දාගෙන ඉන්න පාට කණ්ණාඩියක්ද කියන කාරණාව වටහා ගන්න දැන් තමයි ඔබට හොඳම වෙලාව. මදකට අපට අවසර දෙන්න ප්‍රධාන පාලක මැදිරියට යන්න. අපේ හැඳුරුවනේ විරාමයට පෙර අපි සාකච්ඡා කළා ඥාන වේශයෙන් වංචක මානය පිළිපදව. වංචක මහණය කියන කාරණාවදී අපේ හැඳුරුනේ ඊළඟට මේ හීනමානය කියන එක දැන් අපි මානය කියන සාකච්ඡාවේදී කතා කළා අභිමානය, අදිමානය, අවමානය මෙවැනි දේ ගැන කතා කළා. දැන් හඳුනේ මේ හීනමානය කියන කාරණාව දහමට අනුව විග්‍රහ වෙන්නේ. සහ මේ පොතේ අපිට පැහැදිලි වෙන අන්දම ගැන අපි සාකච්ඡා කරමු. හීනමානයයි කියලා කියන්නේ දැන් අනිත් අයට වඩා තමන් පහත් කියලා හිතන ගතිය. එතකොට ඒ ඒ ගතියත් ප්‍රඥාවේ වේශයෙන්ම මතුවෙන්නට පුළුවන්කම තියෙනවා. නායක හඳුර එක මෙහෙම පැහැදිලි කරනවා. හීනමානයේ ඇති තැනැත්තාට පෙනෙනුයේද එය තමාට ඇති වූ හිස් හැඟීමක් මානයක් හැටියට නොව සත්‍ය වශයෙන් ඇත්තා වූ තමාගේ හීනත්වයේ පිළිබඳව ඇති වූ දර්ශනයක් හෙවත් ඥානයක් හැටියට. හීනමානයේ ඇති තැනැත්තා නිතරම අනුන්ට අවනත වන ගරු නොකල යුත්තන්ටද ගරු කරන කෙනෙකි. එයින් වංචිත වූ තැනැත්තේ උසස් වන්නට සිතා තමා විසින් උසස්යයි සලකන අනුන් අනුකරණය කරන්නෙක් වන්නේය. අනුන් කරන සැටි බලා එයට අනුව කතා එයට අනුව කතාව කෑම්පීම ඇඳුම සිරිත විරිත පවත්වන්නට උත්සාහ කරන්නෙක් වන්නේ අනුන් අනුකරණය කළ යුතු තැනදී එසේ නොකිරීමය සෑම තැනදීම අනුන් අනුකරණය කිරීමේ යන මේ දෙකම පරිහානියට හේතුය. මානය කා කෙරෙහි ඇති නොමුත් සෑම දිනාම වාගේ කියනුයේ එය අන්යන්ට ඇති බව හා තමන්ට නැති බව. ඔවුන් එසේ කියනුයේ වංචාවකට නොව තමන්ගේම මානය තමන්ට නොයටහෙන බැවිනි. නොයටහෙනුයේ එය නිතරම වාගේ අන්‍ය වේශයකින් පහළ වෙන බැවිනි. දැන් එතකොට දැන් හීනමානය ඇති වුනහමත් ඒතනත්තාට හැඟෙන්නෙම ඒ ඒ තමන්ට දැනෙන තමන්ගේ අඩුව තමන්ගේ දුර්වලකම ඒක තමන් ආරූඪ කරගත් එකක් හැටියට නෙමෙයි ඇත්තටම ඒක තමන් ළඟ තියෙන දෙයක් හැටියට. දැන් සමහර වෙලාවට අපිට මුණ ගැහෙනවා සමහර පුද්ගලයෝ මේ ඒගොල්ලෝ අපට කියාගෙන එන්නෙම අනේ හැමදුන්නේ ඉතින් අපිට මේවා වැටහෙන්නේ නැහනේ. ඉතින් ඔබ වහන්සේලාට වගේ අපිට මේක එහෙම ප්‍රඥාවක් නැහනේ. ඉතින් මම මේ අහන ප්‍රශ්නේ මෝඩ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් එහෙම කියාගෙනම තමයි එන්නේ. එතකොට ඒගොල්ලන්ට දැනෙන්නේ ඇත්තටම ඒ ඒගොල්ලෝ ඉන්න තැන ගැන හොඳ පැහැදිලි වැටහීමක් පැහැදිලි අවබෝධයක් තමයි ඒගොල්ලන්ට තියෙන්නේ කියලා හිතෙන්නේ. එතකොට ඒක මේ තමන් පහත් කොට හිතා ගැනීමක් කියන එක ඒගොල්ලන්ට දැනෙන්නේ නැහැ. ඒ දැනෙන්නේ නැති නිසා ඒ තනත්තා උත්සාහ කරනවා අර තමන්ගේ ඒ ඒ පහත් කියලා හැඟෙන ගතිය නිසා අනිත් අයව අනුකරණය කරන්න. එතකොට තමන් ස්වාධීනව යමක් කරන්න හෝ එහෙම නැත්නම් තමන්ගේ ස්වශක්තියෙන් නැගී හිටින්න උත්සාහ කරනව වෙනුවට නිර්මාණශීලීව යමක් කරනව වෙනුවට හැමතිස්සෙම වගේ එතනත්තා උනන්දු වෙනවා අර අනු තව කෙනෙක් කරන විදිහට ඒ දේවල් කරලා අනිත් කෙනා අනුකරණය කරලා යම්කිසි තත්වයක් ගොඩනගා ගන්න. ඉතින් එතනදී නායක හඳුරෝ පැහැදිලි කරන්නේ යම්කිසි දෙයක් අනිත් කෙනෙක්ව අනුකරණය කරන්න ඕන තැනදී ඒ කියන්නේ දැන් Tamanට වැටහෙන්නේ නැති කාරණයක් තව කෙනෙක් වඩා උසස් විදිහට ක්‍රියාත්මක කරනවා නම් වඩා ගුණාත්මක විදිහට කටයුතු කරනවා නම් ඒතනත්තා අනුව කටයුතු කරන එක වැරද්දක් නෙමෙයි. ඒක හරියට තේරුම් අරගන්න. දැන් අපි හිතමුකෝ මව්පියන් යමක් කරනකොට ඒ මව්පියෝ කරන જાති හැම දෙයක්ම දරුවෙකුට හරියටම 100ට 100ක් අවබෝධ කරගෙන කරන්න පහසු නැහැ. එතකොට දරුවාට සිද්ධ වෙනවා මුල් අවස්ථාවේදී මව්පියන් අනුකරණය කරන්න. දැන් අපිට කුඩා කාලේ තෙරුවන් වඳින්න කියලා කියනකොට අපි නිවැරදි අවබෝධයකින් ඒක කරනව නෙවෙයි. අපි අර මව්පියෝ කරන විදිහට මව්පියෝ කියන විදිහට ඒ සම්බන්ධව යම්කිසි අනුකරණය කිරීමක් තමයි කරන්න උත්සාහ කරන්නේ. එතකොට ගුරුවරු වැඩිහිටියෝ කරන විදිහට අපි අනුකරණයක් කරන්න උත්සාහ කරනවා. හැබැයි පසු කාලීනව අපි ප්‍රඥාව වැඩෙනකොට තමයි අපි තේරුම් ගන්න එක කොමක් සඳහාද කොහොමද කරන්න ඕන කියලා. යමක් අනුකරණය කළ යුතු තැනදී ඒක අනුකරණය කිරීම වරදක් නෙමෙයි. හැබැයි අනුකරණය නොකළ යුතු තැනදීත් අනුකරණය කරනවා. ਵਿਚාරයකින් තොරව. එතන තියෙන්නේ මේ හීනමානය. එතකොට නායක හඳුර සිහිපත් කරන්නේ අනුකරණය කරන්න ඕන තැන අනුකරණය නොකිරීමත් වරදක්. අනුකරණය නොකරන්න ඕන තැන්වලදී අනුකරණය කරන්න යන එකත් වරදක්. එතකොට ඒ වැරදි දෙකම වෙන්න පුළුවන්. අර සෙය්‍යමානය ඇති තැනත්තා ඇත්තටම තව කෙනෙක් අනුකරණය කරන්න ඕන තැන අනුකරණය කරන්නේත් නැහැ. දැන් සමහර තරුණ දරුවෝ අපිට මුණ ගැහෙනවා. ඒගොල්ලෝ හිතන්නේ අපි මේ අනිත් අය කරපු පමණට ඒවා කරන්න ඕනේ අපට වැටහෙනවා නම් අපි දේවල් කරනවා මිසක් එහෙම නැත්නම් අපට වැටහෙන්නේ නැති જાති අපි කරන්න ඕනේ ඊළඟට සමහර දේවල් බුදුහාමුදුරෝ දේශනා කළයි කිව්වහම ඒගොල්ලෝ ඒක පිළිගන්න ලෑස්ති නැහැ. එතකොට දිව්‍ය ලෝක කොහෙද තියෙන්නේ? අපාය කොහෙද තියෙන්නේ? ඒවා පේනවද? එතකොට මේ පෙනෙන දේ විතරයි අපි පිළිගන්නවත් එතනින් එහා දෙයක් අපි පිළිගන්න ඕනේ නැහැ. අන්න ඒ වගේ හිතන්න පෙළඹෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ සම්බන්ධව භික්ෂුවක් සම්බන්ධව වැඩිහිටියන් ගුරුවරු සම්බන්ධව එහෙම කල්පනා කරන අවස්ථාවක දුනත් ගුරුවරු කිව්ව පමණට වැඩිහිටියෝ කිව්ව පමණට අපිව පිළිගන්න ඕනේ නැහැ කියලා සමහරට ධර්ම කාරණාත් ඒකට හේතු කරගන්නවා. ඒ කියන්නේ දැන් කාලාම සූත්‍රයේම තියෙන කාරණා ගත්තන් පස්සේ එතකොට කාලාම සූත්‍රයේ පැහැදිලි කරනවානේ ගුරුවරයා කිව්ව පමණට පොතේ තිබිච්ච පමණට ඒව ගන්නට එපයි කියන එක. එතකොට දැන් ඒ කාරණාත් ඒකට හේතු කරගන්න. හේතු කරගෙන ගුරුවරු කිව්ව පමණට අපි ඒව පිළිගන්න ඕනේ අපට වැටහෙන දේ විතරයි ගන්න ඇත්තේ. එතකොට හාමුදුරුවෝ කිව්වයි කියලා අපි ඒක ගන්න ඕනේ දැන් අන්න ඒ වගේ Tamanට විෂය වෙන්නේ නැති කාරණා පිළිබඳව තර්ක විතරක වාද විවාද කරන්න යනවා. මොකද Tamanට දැනෙන දේ තමයි හරියි. Tamanට හොඳ ප්‍රඥාවක් තියෙනවා ඒක වටහා ගන්න පුළුවන්. ඒ නිසා අපේ ප්‍රඥාවෙන් අපි තීරණය කරලා දේවල් ගන්නවා මිසක් මේ අනුන් කිව්ව පමණට අපි දේවල් ගන්න ඕනේ ආගමේ කිව්ව පමණට ධර්මයේ කිව්ව පමණට බුදුහාමුදුරුවෝ දෙසූ පමණට පොතේ තිබිච්ච පමණට හාමුදුරුවෝ ගුරුවරයා වැඩිහිටියා කිව්ව පමණට අපි ඒව ගන්න ඕනේ නැහැ කියන විදිහේ යම්කිසි තද අදහසකට ඒගොල්ලෝ එන්න පුළුවන්. ඇයිද? ඒගොල්ලන්ට දැනෙන්නෙම ඒ Tamanට හැඟෙන දේ හැබැයි ප්‍රඥාව හැටියට. ඉතින් අන්න ඒ විදිහට පටලැවිල්ලක් ඇති වෙනවා. ඊළඟට දැන් ඒ හීනමානය ඇති වෙද්දී දැන් ඒ සම්බන්ධවත් ඇත්තටම අපට අත්දැකීමක් තියෙනවා. අපේ ජීවිතේ අපි එක්තරා කාලවකවානුවක ඉගෙනීමේ කටයුතු ටිකක් පැත්තකින් තිබ්බා. ඒ කියන්නේ අවුරුදු 20 වගේ වෙනකොට ශාස්ත්‍රීය අධ්‍යාපන කටයුතු සම්පූර්ණයෙන් නවත්තලා අපි ටිකක් භාවනා කරන පැත්තකට යොමු වුණා. ඊට පස්සේ ටික කාලයක් යද්දි දැන් ඒ ශාස්ත්‍රීය අධ්‍යාපනය සම්පූර්ණයෙන් අපෙන් ඈත්ම වෙලා ගියා. ඊට පස්සේ අපිට දැනෙන්න ගත්තා ටිකක් දැනුගත්කම් ඇති, උපාධි තනතුරු ඇති, ඒ වගේ අය එකතු වෙලා කතා බහ කරන තැන්වලට ටිකක් යන්න පොඩ්ඩක් මැලි ගතියක් මනසේ ඇති වෙනවා. එතකොට එතෙන්දී අපිට හැඟුණේ ඒක නිහතමානී ගතියක්. එහෙම නැත්නම් අපි අර මුලින් කතා කළාගේ අනතිමානී ගතියක් හැටියට. ඉතින් එතනදී අපිට හිතෙන්නේ ඉතින් ඒගොල්ලෝ කතා කරන දේ අපිට ඒව ඉච්චර අදාළ නැහැනේ. ඉතින් මට අපි මේ නිවන් දකින්න යන ගමනේ ගමන් කරනවා මිසක් අපිට මේ රටේ ලෝකේ දේවල් එහෙම නැත්නම් ওই ශාස්ත්‍රීය දේවල් අපිට ඒවා තරම් වැදගත් වෙන්නේ නැහැ. අපිට ඒවා ඉච්චර අදාළ වෙන්නේ නැහැ. ඉතින් ඒගොල්ලෝ ඒ කතාව කරගත්තු දේ අපි පැත්තකටලා ඉන්නවා කියලා හරීම නිකන් අනතිමානී ස්වරූපයකින් අපි පසෙකට වෙනවා වගේ තමයි දැනෙන්නේ. හැබැයි කාලයක් යද්දී මට තේරෙන්න ගත්තා මෙතන අපිට නොදැනුවත්ව මේ ඇති වෙන්නේ හීනමානයක් නේද කියලා. ඊට පස්සේ තමයි අපි කල්පනා කළේ දැන් මේ தত্ত্বය දුරු කරගන්න මම මොකද්ද කරන්න ඕනද? එහෙමනම් ඒ தত্ত্বය දුරු කරගන්න ඕන නම් නැවත ශාස්ත්‍රීය අධ්‍යාපන සුදුසුකම් ඇති කරගන්න ඕන. එතකොට දැන් ශාස්ත්‍රීය අධ්‍යාපනය සම්බන්ධව තියෙන යොමු වීම පසෙකට දැම්මේ අපිට නිවන් දකින්න යන ගමනට ඒක තරම් උදව් වෙන්නේ නැහනේ කියලා. හැබැයි දැන් එතනදි මට දැනෙන්න ගත්තා අපිට නිවන් දකින්න ශාස්ත්‍රීය අධ්‍යාපනයේ උදව් නොවුනට මේ මනසේ ඇති වෙන හීනමානය දුරු කරගන්න උදව් වුණොත් ඒක නිවනට ඍජුවම උදව් වෙනවා. එතකොට අපිට ඒකෙන් යම්කිසි ලෝකයට යහපතක් කරන්නත් පුළුවන්. ඒ වගේම අපේ මනසේ ඇති වෙන හීනමානය දුරු කරගන්නත් පුළුවන්. ඒ නිසා දැන් මේ මදකට බාධා කරන වහන්සේ දැන් හඳුනන ඉතා බරපතල කාරණාවක් අපි මේ සාකච්ඡා කරන්නේ මට දැන් මේ ඔබ වහන්සේ කියන කාරණාත් එක්ක දැන් බොහෝ වෙලාවට අපි දකිනවා පන්ති කාමරේ දැන් මේ අපේ වැඩසටහන දරුවෝ නරඹනවා අපි හඳුනන. ඒතර පන්ති කාමරේට ගියාම දරුවෝ සමහරවිට පන්ති කාමරේ ඉස්සරහ පෙළි ටික හිස්. ඔව්. දරුවා ඇවිල්ලා ඉස්සරහින් වාඩි වෙන්නේ නැහැ. ඔව් ඔව්. ඒතර මෙවැනි තත්ත්වයන් තුලත් ඒ ක්‍රියාත්මක වෙන්නේ හිණමානේද අපි හඳුනන. හිණමානේ මතුවෙන්න පුළුවන්. මොකද ඒ Tamanට ඉදිරි පෙළ අසුනකට වාඩි වෙන්න තරම් ආත්ම විශ්වාසයක් Taman තුල නැහැ. දැන් අපි අර පසුගිය වැඩසටහනේ කතා කළේ ආත්ම ගරුත්වය ආත්ම විශ්වාසය. එතකොට කෙනෙක් තුළ ආත්ම ගෞරවයක් තියෙන්න ඕන ආත්ම විශ්වාසයක් තියෙන්න ඕන ආත්ම විශ්වාසයක් නොතිබුණොත් අපට එන අභියෝග මැඩගෙන ඉස්සරහට යන්න බෑ ඒ නිසා ඒ ආත්ම විශ්වාසය ඇති වෙන්නේ තමන්ගේ වටිනාකම් තමන්ගේ සුදුසුකම් තමන්ගේ හැකියාවන් පිළිබඳව නිවැරදි ප්‍රත්‍යවේක්ෂණයක් තුළ ඒක සංසන්දනයක් කියන එක නෙමෙයි අනුන් එක්කලා සංසන්දනය කරලා වැඩක් නැහැ. හැබැයි මේ මේ කාර්ය තුල මට මෙන්න මේ හැකියාවන් තියෙනවා කියලා විශ්වාසයක් ඇති වෙනවා. ඉතින් බොහෝ වෙලාවට දරුවන් තුල විතරක් නෙමෙයි වැඩිහිටියන් තුල වුණත් ඒ විශ්වාසය ඇති වෙන්නේ නැහැ. ඉතින් අපටත් ඒ වෙලාවේ වැටහෙන්න ගත්තා අර ශාස්ත්‍රීය අධ්‍යාපන කටයුතු සම්බන්ධව කෙරෙන කතා බහේදී සාකච්ඡාවේදී අපි හිමීන් සැරේ එතනින් මගහැරලා යන්න උත්සාහ කරන ගතියක් තියෙනවා. ඉතින් මුලදී අපිට ඒක දැනුනේ එක්තරා අනතිමානී ගුණයක් හැටියට පස්සේ අපිට දැනෙන්න ගත්ත ඇත්තට මෙතන මේ තියෙන්නේ හීනමානය නේද මේක අයින් කරගත්තේ නැත්නම් ඒක ලොකු බාධකයක් වෙනවා සමාජයේ හැමතිස්සෙම නිකන් මුළු ගැන්වෙන්න උත්සාහ කරන ගතිය. අර ආත්ම ධෛර්යය ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒකත් එක්කලා තමයි ඒකෙදි අපිට ගොඩාක් අපේ සජ්ජන සංවිධානයේ සභාපතිතුමා අපේ අධිකාරම් මැතිතුමා හරියට අපට උදව් කළා කල්යාණ මිත්‍රයෙක් හැටියට එතුමා පසුපසින් ඉඳගෙන හැමතිස්සෙම දිරිමත් කරමින් අවුරුදු 13කට පස්සේ නැවත ශාස්ත්‍රීය අධ්‍යාපන කටයුතු කරන්න අපිව යොමු කළා. ඉතින් ඒකත් එක්කලා ඉතින් ඒ වෙනකොට අපටත් දැනিলা තිබුණා ඇත්තට මේක අවශ්‍යයි කියන එක. ඉතින් ඊට පස්සේ තමයි අපට දැනුනේ ඒ ඒ ශාස්ත්‍රීය අධ්‍යාපන කටයුතු සිදු කරගෙන යද්දී ඇතිවෙන ඒ මනසට දැනෙන විශ්වාසය සහ ශක්තියත් එක්කලා තමයි දැනුනේ ඇත්තටම අතන තිබුණේ අනතිමානී ගුණයක් නෙමෙයි නේද ඒ හීනමානයම නේද එතන ක්‍රියාත්මක වුනේ කියලා. අපේ හම්දුරන් වහන්සේ මනාවට පැහැදිලි කළා අද දවසේ අපේ වැඩසටහනේ නොයසෙනම් මේ කතා මාතෘකාවේ අවසාන කොටස බවට පත් වුණේ සුපින්නතුනි. හීනමානීය කියන කාරණාව. එතකොට හීනමානීය කියන කාරණාව ලොකු පොඩි බාල මහලු ඕනෑම කෙනෙකුට ඔබේ සිත් තුළ ගොඩනැගෙන්නට පුළුවන් කියන කාරණාවත් උන්වහන්සේ සඳහන් කළා. ඉතින් අද දවස පුරාවට මේ වැඩසටහනින් අපි බොහෝ කරුණු කාරණා ඔබත් සමග සාකච්ඡා කළා. මානය කියන කාරණාව ගුරු කොටගෙන මුල් කොටගෙන එය විවිධ ආකාරයෙන් වංචක ස්වરૂපයන් තුළ ගොඩනැගෙන්නේ කොහොමද එවැනි තත්වයකින් අපි අත්මිදින්නේ කොහොමද කියන කාරණාව අපේ හාමුදුරන් වහන්සේ මනාවට යෝජනා සහිතව අපට ඉදිරිපත් කළා. ඉතින් අද දවසේ වැඩසටහන මෙලෙසට නිමාව කරන්නට අපට අවසර. එමත්ෙන් අද දවසේත් අප ඉතාමත්ම ගෞරවයෙන් පාද නමස්කාර පූරකව ස්තුතිවන්ත වෙනවා. අපේ ගෞරවනීය ආරාධනය පිළිගෙන මැදිරි පරිශ්‍රයට වැඩම කරන්නට යෙදුණු නම කියන්නට අවසරයි අතිපූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වන් වහන්සේට අපේ හඳුනේ බොහොමත්ම පිං ඔබ වහන්සේගේ වටිනා කාලය අද දවසේ අප වෙනුවෙන් සහ රට වෙනුවෙන් වෙන් කිරීම වෙනුවෙන්. ඉතින් අද දවසේත් මේ වැඩසටහන ඔබ වෙත ගෙනීමේදී වැඩසටහන සියල් දේ අපට තිලන කරන්නට මේ වැඩසටහන රටට ගෙනෙන්නට අවසි දායකත්වය ලබා දුන් සිය සමාජචාලීකර සභාපතිතුමන් පී.කේ. අධිකාරම් මැතිතුමන් එම මැතිණිය කාන්ති අධිකාරම් මැතිණිය ඇතුළු සමස්ත සියලුම දෙනාව අප ඉතාමත්ම ගෞරවයෙන් සිහිපත් කරමින් ඒ වගේම මේ වැඩසටහනට දෙස් විදේශගත බොහෝ පිරිසක් අපට ආශිර්වාද කරනවා ඔවුන් සියලුම දෙනාවත් අප ඉතාමත්ම ගෞරවයෙන් සිහිපත් කරමින් අද දවසේ වැඩසටහන නිමවටපත් කරනවා. ඉතින් එසේනම් වැඩසටහන නිමයි අදට සුබ දවසක් වේවා ඔබට. ඔබට රටට යහපතක්ම වේවා.